දවසක් සර්වචනාංශේ ගන්ධ කිටියේ ඉස්සරහා පහනපත් කළ තිනුගේ චාරිත්‍ර ධර්මයක් සර්වචනාංශ වැඩ ඉන ගන්ධ කිටියේ ඉස්සරහා පහනපත් වෙන මහින්ද ආනන්ද සාංශික වැඩ. බුදුචනසේ රැය විදලේ පහන ඉස්සරහා භාවනා කරනකොට පේනවා සත්තු ඇවිල්ලා එකට වැටෙනවා. බුදුන්සේ උදාම ගාතාවක් සඳහන් කරනවා අනේ මේ කෙටි ජීවිත කෙටියවස ඇති සත්තු මේ ගින්න නැති ලෝභකම නිසා තවදුරටත් ඊට වැඩි කෙටියවස ලබන විදිහට එතන එතන මැරි වැටෙන හැටි. ඒත් ගින්න නරපු නපුර තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරක්ෂාව පතාගෙන අල්ලන හැම දෙයකින්ම දුකක් ඇති වෙයි. ඒ ටික තේරෙන්න නම් අපිට ඊට විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ විදිහට ලෝකයා හොයන මේ ආරක්ෂාව නැත්තම් මේ සැප ආමිෂ සැප වශයෙන් සර්වචනයේ අඳුර ගන්නවා ඒකත් ආසාද ආදීනව නිස්සරණ මිනිස්සෙක් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් මිනිස්සෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කයට ලැබෙන මේ රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට ලැබිලා දරිද්‍රතාවයකට දුක්පත්පත්පත් නැතුව සමාජ මට්ටමේ ජීන කට්ටියට ටිකක් ඉහළින් ලැබිලම තියෙන්න ඕනේ බණ භාවනාවකට යන්න. එහෙම නැතුව දුක්පත් වෙලා කරන්නත් බෑ මේක. ලැබිලා ඒකේ නඩත්තු කරන්න කොච්චර කඹරන්න ඕනද කියලා තේරෙන්නේ. නැහැ ඉන්නේදී තරසා හිතන්න. ඊට පස්සේ ඒට උදේ නැගිටපු ගමන් අමුටි ගහගෙන දුවන්න වෙනවා පාන්දරම දවසට. නින්ද ගියාට පස්සේ සැලසුම් කරන්න ඕනේ හෙට උදේ කිචිරද අමුඩ ගන්න කියලා. ඉන්ෆරයක් නැහැ. මේක දිහා බැලුවට පස්සේ මේ මාසෙට ආධිනව තේරෙනවා නම් ඒ වගේම ලෝකේ විකල්පයක් තියෙනවා. ඒ සිද්ධාර්ථ ගෞතම තුමා එළියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා නතර වුණා නම් විකල්පයක් නැහැ. පහුවෙන්ද පැවිද්දෙක් දැක්කා. පවිද්දත් හතරවෙනි වෙන්නේ නිමිත්ත විදියට පැවිද්ද දැක්කට පස්සේ තමයි හිතුනේ ආ මෙහෙම දෙයක් කියලායි. ආන්න එතෙන්ද යන පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ පළවෙනියටම හම් වෙනවා පස්සම්බය කාය සංඛාරක් කියලා ගත්ත රූප කර්මස්ථානේ කායනුපස්සනාවේ සූර භාවයක් ඇති වෙලා මේ කයෙන් සමුගෙන එහෙම නැත්නම් ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරංගෙන් සහ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමුගෙන ලැබෙනා වූ මේ විවේක ස්ථානේ ඒ ඒ ඒ කියන උදකලාව ඒ කියන විස්වාමයේ හරියට අඳුනගත්තොත් විතරක් ඒ මනසට අර ආමිෂ සුඛයේ තියෙන ලාමක බව තේරුම් ගන්න පුළුවන් මේ නිරාමිෂ සුඛේ නැත්නම් නික්කම සුඛයේ තියෙන සැපට සාධාරණ. එහෙම නැත්නම් අනාතයි. එහෙම නැත්නම් අසරණයි. එහෙම කෙනෙකුට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා හිතා ගන්න යම් කිසි කෙනෙකුට ඒසා විශාල මේ සංකීර්ණ සමීකරණය හරහා ගිහිල්ලා භාවනාවේදී සතිය පිහිටුවලා සතියෙන් අන්නේ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් ඒ කෙනා කොච්චර පීඩාවක් ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් අසහනයක් නැත්තරකට ඇවිල්ලා ඉන්නවද කියනවනම් ඒ කෙනාට නිවනක් ලැබුණත් ඒත් ඇති කියලා හිතනවා මේ බුද්ධ ජනසේ දේශනා කරපු මේ පෙතේ යන්න පුළුවන් කියලා. ඒ ආරස්සාවක් අපිට නොලැබෙන්නේ හෝ එහෙම නැත්නම් මේ බාහිරේ ආර්ය පරිශ්‍රණ සඳහා ආරස්සාවක් හොයන්නේ හිතාගන්න බැරි හේතුවක් නිසා සරුවචනanse පෙන්වන්නේ මසුරුකම නිසායි කියලා. කෙනෙක් මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂාට කෙනෙක් පෙළඹෙන්නේ ආරක්ෂාවකට අවශ්‍ය වෙන්නේ වෙන විදිහට කියනවා නම් බයක් කෙනෙකුට ඇති වෙන්නේ අනාරක්ෂාවක් වැටෙන්නේ මේ මසුරුකම කියන කෙලෙසි නිසා. ඒක නිකන් කෙනෙක්ට ලැජ්ජ කරවන සුළුයි. අපි එච්චරම මසුරුද කියලා හිතනවා අපිට එන බයත් එක්ක බලනකොට. නමුත් ਸਰවචනසේ සඳහන් කළා තියෙනවා මච්චරියන්හි ආනන්ද නාභවිස්ස. කෙනෙකුට මසුරුකම නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කිසිම ආකාරකින් මොනම ආකාරකින්වත් මේ මසුරුකම නැත්තම් කස්සජ කිම්මිචි කිසි කෙනෙකුට කිසි තැනක නැත්තම් මසුරුකමෙන් සම්පූර්ණ දුරවන දුරුණන් මේ මිනිසෙකුට බයක් ඇති වෙයිද කියලා අහන මුතුයන අනදාමන කරන සාසෙහිම වෙන්නේ නැහැ කියලා ඉනසා කියනවා තස්මාති ආනන්ද ඒසේව නිදානං ඒත ඒතං ඒසේව පච්ච හේතු ඒතං නිදානං ඒත පච්චයෝ ඒස සම්භව සමුදයෝ ආරක්ෂස යදි ධම්මචර්ය මාස්තුරෝ කමමයි ආරසාට ප්‍රශ්න කියන. ඒ නිසා අපිට මේ තමන් තුල දාන දෙන කෙනෙක් ඇත්තටම හරි කැමැති තමගේ දාන ප්‍රතිත්වය පෙන්වලා දෙන්න. නමුත් කොච්චර දාන දුන්නත් ඒ මසුරුකම යටිපව් කරගෙන තමයි මම දාන දෙන්නේ. ඒ පුංචි කතාවක් තියෙනවා ඒ බයිබල් කතාවක් කියන්නත් හොඳ නැහැ. නමුත් ඒක අහන පැහැදිලි ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉන්න තැන මම හිතන්නේ මග්දලාවේ මරිය හරි කියන දුප්පත් කාන්තාව මට මතකයි දුප්පත් කාන්තාවක් ඇවිල්ලා එයා ළඟ තියෙන මේ පර්ස් එක කියලා කියන්නේ සල්ලි මල්ල එහෙම ස්වාමී මේ පුතයන්ගේ කකුල් දෙක උඩ දාන සල්ලි ටික ඔක්කොම දාන දැම්මට පස්සේ විශේෂ ආරක්ෂා විශේෂ සුභාසින්සනක් කියනවා ඒ අම්මට ඔබට දිව්‍යඥාන්සිකේ ස්වර්ග රාජ්‍යය දිනා ගන්න පුළුවන් කියලා. ඒත් ළඟ ඉන්න මේ පොස්ටල් කෙනෙක් අහනවා දැන් මෙච්චර මිනිස්සු ඔබතුමා ළඟට ඇවිල්ලා සල්ලි දරතරන්ද රෙදි මුතු මැණික් දුන්නා. කිසි කෙනෙකුට ස්තුති කියන වෙන්නේ අච්චර දේවරාජ්‍ය දිනගත කියලා මේ අම්මගේ හැඹිලියේ තිබුණ මේ කාසිය වැටෙනකොට මොකද එහෙම කිව්වේ කියලා. ඒතර ජේසුස් කිචාන්ති කියනවා ඔබ මතක තියාගන්න මේ අම්මාට තිබුණ සියල්ල කොච්චරයි. අනෙක් මිනිහා දෙන්නේ Tamange කොටස තියාගෙන. දන් දෙනකොට එහෙම හෙට කන්න තියාගන්නේ අපි දන් දෙන්නේ. අපිට බෑනේ ඔක්කොම දෙන්නේ. මේ අම්මයිම නෙවෙයි සම්බදෙනිම දීලා තියෙන්නේ. පිටර අපිට කියනවා මසුරුකමයි දාහනේ දෙක අතර අපි කොච්චර හේට්ටුවක් කරලාද දාහනයකට පෙළඹෙන්නේ කියලා. එච්චර අපිට තියෙන උත්තරේ. කෙසේ නමුත් අපිට හිතන්න මේ පැත්තෙන් අපි භාවනා කරලිවලා යම් දවසක මේ සතියෙන් ලබ සතියෙන් වැඩ කරගෙන යනකොට අපිට ලැබෙන මේ අරසාව පිළිබඳව කවදාකවත් මොන විදිහකට මසුරුකමක් කරන්නත් බෑ ධර්මයෙන් එකට ඉඩකුත් නෑ ධර්මයෙන් අපිට යම් කිසි දැනුමක් ලැබුණොත් හෝ ඥානයක් ලැබුණොත් හෝ ඒක මම කියන මගේ කියන අනුට නොදී ඉන්න පුළුවන් ගතියක් නැහැ බුද්ධ ශාසනයේ. පමණක් කිසිම තැනක ගුරු මුස්තියක් නැහැ. අනික හැම තැනකදීම කියලා දෙන දේ Taman දන්න දේ පොඩ්ඩයි කියලා දෙන්න. බුදුරජාණන්සේගේ විතරක් පිරුණා පාඩ කිට්ට වෙලා සංඝයා වහන්සේලා ගහන මෙදින කාට හරි උනාට ප්‍රශ්නයක් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් සර්වචනාංශිකේ මහා පරිවර්තන සිද්ධ වෙනවා. කිසි කෙනෙක් කතා කරන්නේ ඒතර බුදුරජාණන් කියන මෙතේ ඉන්න අඩුම කෙනා සෝවන් වෙලා ඉන්නේ නිසා ඒකට ප්‍රශ්න නැහැ මොනම දෙයක්වත් ඉතුරු කරගන්නේ ඒ ගතිය තමයි මම අර මුලින්ම කිව්වේ සතිය කාගත අධිකාරී ශක්තියක නැහැ තමයි දන්නවනම් අප වේලා කැප වේලා මේ සතිය වැඩුවොත් ඒ සතිය යම් ආකාරයක බුදුහාමුදුරන්ගේ චිත්තසංතානය වැටුනේ ඒ තාලෙටම තමයි අපිට වැඩේ යම් ආකාරයක සාරිපුත්‍ර සෝවාන්සේගේ හිතේ වැඩුනේ ඒ කාටම අපිටත් වැඩේ කිසිම විදියකට ඒ දෙක අතර වෙනසක් නැහැ. නිසා සති මාත්‍රාව දැනගත්තත් එනතන් ක්ෂණ වශයෙන් සතිය දැනගත්තත් අපි හිතා ගන්න ඕනේ චිත්තක්ෂණයේ හිත මගේ හිත උනාට ඒක බුදු හිතක්. එක චිත්තක්ෂණයක් සතිය ආවත් ඒක හිතන එක රහත් හිතක්. ඉතින් රහත් හිත අනිකතර කෙලෙස් හතර පවත පවතින පුළුවන්කමට මම සාක්ෂි. මට ඊට පස්සේ තියෙන්නේ ඒ චතිචිත්තක්ෂණය වඩා වර්ධනය වීම සඳහා මොන දහංගට අත දාන තියෙන මොන උපක්‍රමයක්ද කරන්නේ ඒ තේරම ගන්න එකයි තියෙන්නේ. නිසා ගුරුවරයෙකුට තියෙන්නේ කෙනෙකුට සත්‍ය මාත්‍රාව හඳුල්ලා දෙන එක විතරයි. හඳුනා දීලා ඒක අගය කරලා පෙන්නන මේ සති මාත්‍රාව තුළ මතුරුකමකට මට මාගේ කියා ගන්න කතියට කැළම ඉඩක් නැහැ. ඒක නිසා මේ සති මාත්‍රාව පුළුවන් තරම් දිනු කරලා ගත්තොත් දිනු කරන නෙමෙයි ඒකට කියන තේ සත්‍ය මාත්‍රාව තියෙනවා ඒ මනුස්සයා මේ භවයේ නිවන් දකින්න පුළුවන් බාට හොඳ ලකුණ. දිනු කරන්න එයා ළඟ තියෙන සාමාන්‍ය දැනුම පාවිච්චි කරන පටන් අරගත්තොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාටත් අර තමන්ගේ අත්දැකීම් හරහා ක්‍රම වේදේ හරහා වඩා වඩා සත්‍යමත් වෙන්න පුළුවන් වෙන අතර ඒ මිනිස්යාට අපි හිතමු කියාට දෙන්න දක්ෂකම නැහැ කියලා. නමුත් ඒ මිනිස්යාගේ නිකුත් වෙන කම්පන වේග හරහා පවා තව කෙනෙකුට සාන්තිය සැලසෙන. කද්දාකත්ම බලක් ගන්න බෑ. මම ඒ නිසා කියනවා අපි අන්තරක වැඩ කරනවා නම් ගෙදරක ඉන්නවා ඒ ගෙදර එකෙක් භාවනා කරනවා නම් ඇති. ඔක්කොමලා නැති වුණත් කමන්නේ එකෙක් භාවනා කරන එක හිත වාහනේ ටයිකෝ ෂොකප් සොබරක් වා. ඒ මනස සියලු දුක් දරාගෙන කිසි කෙනෙකුට ඒක බෙදා හදා ගන්න යන්නේ නැහැ. Taman තුල ඒක ආරසා කරන ගියන පස්සේ අනික් අයට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මිනිස්සෙක් ළඟ හිටියත් ඇති. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරේ යස්සයන් ඉදිසෝපති. එවැනි මිනිස්සෙක් එක්ක ඉන්න හමුණත් ඇති. ඒ නිසා අපි බොහෝ විශාල ඥාති මේ පරපුරක් නියෝජනය කරන මෙතන ඉඳගෙන. අපේ ඉන්න ඔක්කොම ඥාතින් අපි එක්ක නැවිලා භාවනා කරන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ ඒක ඇත්තටම අනුන්ට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන මේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ වලට පුදුම උත්තරයක් හම්බ වෙනවා භාවනා කරන එක මිනිසෙක්.